Oh, සිනමා කවිත්වයක සාරානුප්‍රාප්තියක මුදලාවලෝකනය මට ආලෝකෙ ගෙනදී සදා සුදා රැවුනා රසය මිහිර දැන්ම කැටිව රිදී තිරේ මියුගේ සරණ වක්මී දිනවා ලලිත් මහත්මයාගෙන් ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. වසන්ත කාලය කියලා කියන්නේ මොකක්ද ඔබට හිතෙන්නේ? වසන්ත කාලය වසන්ත කාලය තමයි දැන් අපි සාමාන්‍යයෙන් අරගත්තොත් මේ අවුරුදු කාලය කියන්නේ අපි අප්‍රේල් මාස අප්‍රේල් මාසේ දැන් පහවන වසන්ත කාලය ඔව් ජීවිතේ වසන්ත කාලය කියලා අපි කියන්නේ ජීවිතේ වසන්ත කාලය කියලා කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 15 10 වගේ පස්සේ අවුරුදු අයියර මේ විවාහ වුණාමත් කියනවා ජීවිතේ වසන්ත කාලය දැන් උදා වෙලා කියලා හරි සරසාරයි සතුටුයි ජීවිතේ මල් පළ දරන කලාපරතු ඉතු වෙන බොහොම සුන්දර කාලයක් නේ. අර ගීතවල තියෙන නේද ජීවිතයේ වසන්තේ පිවිතුරු මනහර රසමිහිරි කතා ඒ වගේම ගත්තොත් එහෙම රස පිරීලා මේ වසන්ත කාලේ වසන්තේ මාකකුලයි වසන්ත සමයයි ඒ වගේ ගීත ගොඩක් තියෙනවා. හරි මේ මේ ඔක්කොම වසන්ත කාලය ගැන කියන්නේ අද මේ වසන්තය ගැන කතා කරන්න ඕනේ කියලා හිතුනේ මගේ ආදරණීය මිතුරන්ට අද ආරාධනා කරනවා මේ සිංහල සිනමාවේ මියුරු මතකයන් රසවිඳින බක්මී විල්ලෙන් අද වසන්තය कहद कहद के ಕದಾ ಸದಾ ತೆಗೋ ಸದಾ करावये दो प्रीति लोक जाए दो कीर्ति लो सदा මිතුරනේ 1956 වසන්ත කාලයක් ගැන කියපු ගීතයක් තමයි අද වැඩසටහන ආරම්භ කරන්න අපි තෝරාගෙන තිබුණේ 1956 ඔක්තෝබර් මාසයේ 19 වෙනිදා තිරගත වුණු මනුෂ්‍යත්වයේ චිත්‍රපටයේට ඩීටි ප්‍රනාන්දු රචනා කරපු ගීතය ශ්‍රී රාමචන්ද්‍රයන් සංගීත නිර්මාණය කළ අල්හාජ් මොහිදින් බෙක් සමගින් චික්කි ගීතය ගායනා කළේ. අපි ඊළඟ ගීතයට යමු. 1963 මැයි මාසේ 3 වෙනිදා අඟුලිමාල චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිංහල චිත්‍රපටය සීමායත් සහිත සිනමා සමාගම අධ්‍යක්ෂණය කළේ විජේබාත් සංගීතවත් කළේ එස් ඥානමණී දීපද රචකයා කරුණාරත්න බේසේකර කලාශූරී ලතා වල්පොල සමග ධර්මදාස් වල්පොල සහ පිරිස ආවේ ආවේ आधे आधे बटन से आधे बिपिल तिलगी मरमर की तरफ आया नन मन मोहन आधे आधे හරි අපි මේ විදිහට මේ වසන්තය හා සබඳුණු වසන්තය කියන වචනාර්ථයත් එක්ක තියෙන මේ ඊට පෙළක හමින ඉන්න වෙලාවේ 1966 වසරේ පෙරගතුණු ඇතුල් වීම තහනම් චිත්‍රපටයේ තෙවැනි ගීතයක් තිබුණු නිසා අපි තෝරාගත්ත අදහන්. සිතමුණ චිත්‍රපට වෙනුවෙන් එච්.විජයම් චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණ කළේ එම්.එස්. ආනන්දන් සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝම්පාල ගීත රචකයා හර්බර්ට් එම්. සෙන්විරත්න ගීතය ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක. Yeah. වසන්තේ උදා උනාය මල් පිපී बसंते उदा उनाय मल्टिपी වහන්සේ උදා උනාය මල් පිපී නිලට කඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා. ඒතරණී සංගීත ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් මේ ශනිදා රාත්‍රියේ ඔබ රස විඳින බක්මි විල්ලුව එහෙම නැත්නම් සිංහල සිනමාවේ මියුරු මතකය අපි මේ විදිහට රස විඳින්න ඉන්නේ අද දවසේ අපි අද විශේෂ වැඩසටහනක් විදිහට මේ වසන්තය කියන වචනාර්ථය ගැඹෙලා තිබෙන බොහොම රසවත් වුණු ගීත පෙළක් අහමින් ඉන්නේ දැන් මේ වසන්ත කාලය පිළිබඳව කතා බහ කරද්දී සහ එහි අඩංගු ගීත පිළිබඳව අපේ සිංහල සිනමාවෙන් හොයලා බලද්දී පිවිතුරු මනහර කියන ගීතය මේ වසන්තයත් එක්ක සම්බන්ධ වුණු නිසා අද දවසේ අපි තෝරාගෙන තිනවා අහන්න ඒ ගීතය අඩංගු වුණේ සූර්යා චිත්‍රපටය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම් සීමා සහිත සිනමා සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ ටී.ආර්. සුන්දරම් සමග එස්.වී. ක්‍රිෂ්ණරාව් එස් දක්ෂිණමූර්ති සංගීතය සැපයුවා ගීපද රචකයා හියුගෝ ෆර්නෑන්ඩෝ ගීතේ ගායනා කළේ කලාශූරී ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල ඉතුරු මනහර දේන චාන්තවේ ඉමිනේ තුමතු තේ වදන්තේ නන්දිනි ප්‍රියා සුන්දර ප්‍රියා තුමෙනි මනසිත දැන් සහෝදරේ చూసి గిరిరాణి ప్రేమే రసం చూసి గిరిరాణి మావద ఉపకల మిహిరియా తిరిచొరు మనహర ప్రేమి శాంతరి ఇమిరి సతమతి సేవ එතකොට දැන් මේ ගීතවල ප්‍රේමණීය වචන යොදාගෙන මේ ප්‍රේම ලිපියක් ලියාගෙන එන්න කියලා අපි ලලිත් මහතර අවස්ථාවක් දුන්නානේ. එයා අනිවාර්යයෙන්ම ලබසත ලියාගෙන. ඔබටත් පුළුවන් එහෙම ලියන්න බාධාවක් නැහැ. ඉතින් නේද ලලිත් මහත්මයා? අපිට මම හිතන්නේ මේ අපි ලියනවට වඩා අපේ මේ අසන්නන් නම් මම හිතන විදිහට මේ වැඩේට ඉතාමත් ශූරයි. හරි හරි. ඒකේ ශූරකම බලමු. ඔයත් ඒ ශූරකමෙන් ලියාගෙන එන්න. ඒකෙන් ගැලවෙන්න බෑ. ලලිත් මහත්තයාට අවස්ථාව තියෙන අපේ මිතුරන්ට අවස්ථාව තියෙන එම අස්සන්ට ලියලවන්න බලන්න ඔබට කොයිතරම් නිර්මාණශීලී වැඩක් කරන්න පිළිවන්ද කියලා බලන්න අපේ ලිපිණියට එහෙම ඔබට පිළිවන්කමක් තිබුණොත් ලියලවන්න කියලා මතක් කරමින් අපි යමු ඊළඟ ගීතය අහන්න සුන්දරා චිත්‍රපටයේ ගීතයක් තෝරාගෙන 1963 වසරේ ජනවාරි මාසයේ 9 වෙනිදා තමයි සුනිලා තිරගත වෙන්නේ සිංහල සිනමාවට මේ සුනිලා වැනි වූ චිත්‍රපට පෞද්ගලිකව තිරගත කරන ලද චිත්‍රපටවලට තමයි ඇතුළත් වෙන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළේ හෙන්රි චන්ද්‍රවන්ත සංගීතවත් කළේ තිලක් කරුණාතිලක ගීපද රචකයා විමලදාස් පෙරේරා ගීතය ගායනා කරන්නේ මොරිස් දානායක සමග දයා හේමන්ත අභිෂේකර. අදනම් අගතම පාසවති කුණු සරවාගේ මල් කකුල පිටි සැකී සිටි කුබුදුනා අසන්ත කාලේ අද පෙන්වල එකතු කළා ඉස්තිරාලේ ತನಂಗೆ ಮಾತು ಕುಮಲಿ ದಾನ ಸಾದರ ಸೈರಿ ರಘುನಾಮಕ ಜೀವಿತ ಮುಂದೆ ಮಾತು ಕುಮಲಿ ದಾನ ಸಾದರ ಸೈರಿ रसमी गिरी सका सका सिंधी सदा अदनम भगतम आ Fatima. පෙළවට සුන්දරිගේ පනඳාලා ආදරේ රටේ පෙන්නාටම මල් පිදිදීලා කුමාල පුතා ගෙලවට සුන්දරිගේ පනඳාලා ආදරේ රටේ පෙන්නාටම මල් පිදිදීලා රසමිහිරි කතා රසමිහිරි කතා අද නම් සුගතම පාසවති පුන් සඳවාගේ බලනකො අසන්ත කාලේ ප්‍රේමණීය චරිත දෙකක් එකතු කරපු කාලයක් නේද? ඉතින් මේ වගේ බොහොම රසවත්, ඉතාම රසවත් වුණු ගීතයක්. බලන්න මිතුරනි, කොයිතරම් හරි අපූර්වට මොරිස් දහනායක සහ දයා හේමන්ත අබේසේ කරන් මේ ගීතය ගායනා කළාද කියලා. ඒ තමයි මේ ගීතවල තියෙන මිහිරියාව, මේ වගේ තියෙන රසවත් භාවය, මේ ගීත නොමරන්නේ ඒ නිසාවෙන් කියලා අපිට හිතන්න පිළිවන්කම ලැබෙනවා. ජීවිත සටන චිත්‍රපටයේ තියෙනවා වසපිරිලා මේ වසන්ත කාලය කියලා කේ රාණිය තුරු පිරිස ගායනා කරන ගීතයක්. ඇත්තටම මේ ගීතය ඇහෙන්නේ නැති ගීතයක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිලෝන් පීටර්ස් සහ සමාගම අධ්‍යක්ෂණය කළේ ශාන්ති කුමාර් සංගීතවත් කළේ එස්.එස්. වේදා දීපක රචකයා ඩී.ටි. ෆර්නෑන්ඩෝ කේ රාණි ප්‍රමුඛ පිරිස. Thank you. रसपीला बसंत పాలే పాలే రపతిల ఓదనమే పాలే నీని మన మనకు పాలవనే పోని మన మనకు పాలవనే హరి ప్రహూణట కందురట రజరట ఇకలిస అసన అసన బొదు హన రణగిరి శ్రీలంక లంక వితరాకవే అంతర్జాల outset బోహో పెరిస අපි වහනවා, බක්මීල්ලු වහනවා. ඒ නිසා ඒ හැමදෙනාම බොහොම සතුටටපත් වෙනවා. අද වෙන් කරවා ගත්තේ එක් අපූර්ව තේමාවක් මම හිතන්නේ වසන්තය කියන වචනාර්ථය තුල ගැඹුණු ගීත පෙළක් අහන්න. තවත් ගීත තුනක් තියෙනවා අද දවසේ අපේ වැඩසටහන අහන්න. වසන්තේ මාක්‍යකුලයි වසන්ත සමයේ සහ වසන්තේ වනේ උදාවේ කියන ගීත තුන. ඒ ගීත අතරින් අපි යමු සිකුරුලියා චිත්‍රපටයේ වසන්තේ මල් කැකුලයි කියන ගීතය. මේ ගීතේ පැරණි නමුත් එදා හා සමානවම අදත් මේ ගීතය ඉතාමත්ම රසවත් ජනප්‍රියයි. එච්.ටී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එම්.බී. වසිරුල් අන්සාරි බී.ඩී. තීඩු පෙරේරා පී. ඇන්තනි ෆර්නැන්ඩෝ සමග බී. මිල්ටන් රණසිංහ සංගීතවත් කළේ සහ ගීපද රචකයා ක්ලරන්ස් විජේවර්ධන ගීතේ ගායනා කළේ ඉන්ද්‍රන් පෙරේරා. කුලයි දසන්තේ නලරල්ලයි මගේ ගිලේ හරසලයි ඔබේ නෙත් ගැලුම් දෙලයි අදත් මගේ අතින් අල්ලයි වසන්තේ මල්කේ කුලයි දසන්තේ නලරල්ලයි මගේ ගිලේ හරසලයි ඔබේ නෙත් ගැලුම් දෙලයි අදත් මගේ අතින් අල්ලයි මැටි සුළඟ පෙන කැටි මැස්සේ මලින් මල දෙරිගිලෙන සමනොල සතු මැස්සේ දියා එවන් නැති කරන මාය පැත්තේ බලා සිටින සවමත් ඇයි ඔබ වසන්තයේ මල් කෙකුලයි වසන්තයේ නල රැළල මගේ ගෙලේ හරිසලයි ඔබේ නෙත් කැඳුන්නේ අදත් මගේ අතින් අල්ලයි දිහා බලලා නිතක කියනවා ත්‍රිචේ කාසිය හා මට තරහක් නෙනවා පාදවත් උගන්වන්න මේ විදිහින් නම් ආපදෙන් වගේ හැටෙන්න කියා වසන්තේ මලකේ කුලයි ඉනලරයි මගේ ගෙලේ හරසලයි ඔබේ නැත්නම් අදත් මගේ අතින් හරිනයි you. හරි වසන්තය ගැන කතා කරනකොට අපි ඊළඟට යන්නේ සුපෙම් හඬ කියවූ වසන්තයේ මේ මිහිරය වහන්න. මේ ගීතය අපි උපුටා ගන්නේ ඉපදුනේ ඇයි චිත්‍රපටයෙන් 1967 අගෝස්තු මාසේ 31 වෙනිදා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ටී.එන් හසන් ජස්මින් චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එස් සාමනාදන් සංගීතවත් කළේ ආර් මුත්තු ස්වාමී ගීපද රචකයා කරුණරත්න අබේසේකර. එහම මේ වසන්ත සමය 1967 අගෝස්තු මාසයේ 31 31 වෙනිදාවක තිරගත වුණා. සමයේ මේ අඹවනයේ අනන්ත සුරයකී ගෙන දෙන්නේ වසන්ත සමයේ නියම වනයේ අනන්ත සුභයකි ගෙන දෙන්නේ ඉමන් හරින්නට සමන්දාසයට बसंत याद बसंत समय බැහි සිහිලලදිය බැල් පලින්ගු තලා බැහි සිහිලලදිය බැල් යන එන දන මන තන සන්දී යන එන දන මන තන සන්දී ගතක ඉති ගතක දුරු වෙන එකට ගැහැලිද සමවන්නේ ඒ වසන්ත සමයේ යම් වනයේ අනන්ත සුවයකි කිද දෙන්නේ විමන් හරින්නට සමන්දදාතට නිරන්තරේ සේ යදින්නේ हे बसंत समय Thank you. ආගතන් යුවතිය යහගුණ දහමින් අගතන් යුවතිය කවදා කොතනද හමුවන්නේ කවදා කොතනද හමුවන්නේ හමුවන තුරුවය ජීවන ගීතය සංගයනි මම තෝතන්නේ වසන්ත සමයේ නියම වනයේ අනන්ත සුවයකි ගෙදෙන්නේ මන් හරින්නට සමන්නදාක්‍යත මුන්තරී තේ යාදින්නේ ඒ වසන්ත සමයේ හරි ලක්මාත අද අපි අපේ වැඩසටහන නිමාවටපත් කරන ගීතය මොකක්ද? සූරසේන 1957 නොවැම්බර් 13 චිත්‍රපටය නිෂ්පාදනය කළේ අධ්‍යක්ෂණය කළේ සහ සංගීතවත් කළේ එස්.එම්.එස්. නායිදු. දීපද රචකයා ආනන්ද සමරකෝන්. ආනන්ද සමරකෝන් විසින් තනිව චිත්‍රපටයක් සඳහා ගීත ලියූ ප්‍රථම සහ අවසන් අවස්ථාව ගීතේ ගායනා කරන්නේ කලාශූරී ලතා වල්පොල. එසේනම් මිතුරනි මේ ගීතයත් සමගින් අද අපි වැඩසටහන නිමා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට පුළුවන් අපිට ලියන්න නිෂ්පාදක බක්මිවිල්ව රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල අපේ ලිපිනය. බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා අලිත් ප්‍රනාන්දු මහත්මයාට නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. විසින්නේ විඥාන හෝ සිහි වෙලා नी उदावे अलङ्कारिणी सैविला රන්සරෙන් රන් රස භූමා රන් වැලිසේ රන් කොට සේමා රන් ගිරිහිස රන් අකුරින් ලියවුන රන් ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන් ගිරි ශ්‍රී ලංකා